දැන් ඉන්දියාවේ ඒ කාලේ කියපු දෙයක් තමයි ජයා ජයවර්ධන වීකේ සිං ජනරල්තුමා කියන දෙයක්. මේක ලංකාව සහ කොටි අතර තිබිච්ච යුද්ධයක්. ඉන්දියාව අනවශ්‍ය විදිහට මැදිහත් වුණා කියලා. ඉතින් සමහරු ඉන්දියාව සමහරුන්ගේ මතය අනුව ජයා ජයවර්ධන මහත්මයා ඊටාම කෛරාටික ආකාරයකට ඉන්දියාව ලව්වා LTT එකට විරුද්ධව සටනක් පටන් ගත්තා. ඒක ඒ පැත්තෙන් බලනකොට ඒක දක්ෂ කූටෝපාය. ඉතින් ඒක පරාජයක් නෙමෙයි. ඊළඟට යමෙකුට තර්ක කරන්න පුළුවන් නවදිල්ලිය කොටින්ට විරුද්ධව මෙහෙව ජයජාවදන විසින් මෙහෙවලා ඉනික් බිති රණසිංහ ප්‍රේමදාස ඇවිල්ලා කොටින්ව මෙහෙව්වා ඉන්දියාවට විරුද්ධ. ඉතින් එහෙම බලාගෙන ගියාම අපි සමස්ත දිහා ආපවර්ලා බලනකොට මේ පුංචි දූපතවන ශ්‍රී ලංකාවට පුළුවන් වුණා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්දියාවේ හස්තයෙන් මිදෙන්න කොටි සංවිධානය ඉවර කළා දාන්න.